අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි අද ඔබ ඉගෙන ගන්නේ සප්ත බුද්ධංග ධර්ම සප්ත බුද්ධංග ධර්ම වලට අදාළ මූලික කරුණු මා ගීවතාවේ ඔබට පැහැදිලි කරලා දුන්නා ඔබට මතක ඇති බුද්ධංග ධර්ම හතක් තියෙනවා සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා සති කියලා කිව්වේ සතර සතිපට්ඨානෙට සතර සතිපට්ඨානේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට සකස් වෙනකොට ඒක සති සම්බුද්ධංගයයි ඊළඟට ධම්මවිචය ධම්මවිචය කියලා කිව්වේ යමක් ඒ කියේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක් දේ දුක් වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් හේතු නැතිවීමෙන් ඵල නැති වෙන ධර්මතාව මේ ඔක්කොම නුවණින් විමසීමස විමස විමස බලනකොට ඔබ තුල ඇති වෙනවා ධම්මවිචය. එතකොට මේ ධම්මවිචය ඇති වෙනකොට ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරයක් වශයෙන් ධම්මවිචේ සම්බුද්ධංගේ බුතුල වැඩෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ සංතං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බුද්ධංගාති පජානාති. තමන් තුළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගයක් වශයෙන් මේ ධම්මවිචේ වැඩෙනවනම් තමා තුළ ධම්මවිචේ සම්බුද්ධංගේ තිබෙනවා කියලා තමන් දැන ගන්නවා. දැන් බලන්න සිහිය කියන එක එතකොට කොච්චර සියුම් විදියට දියුණු කරන්න පුළුවන් එකක්ද? තමන් තුළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිලා නැත්නම් ඒකත් දන්නවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිම පිණිස තවදුරටත් නෝනින් විමසනවා. හැබැයි ඉලක්කය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට සති ධම්මවිචය. ඊළඟට විරිය සම්බුද්ධංගය. විරිය සම්බුද්ධංගය කියලා කියන්නේ වීරිය. වීරිය කියලා කියන්නේ වීරිය තමයි උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීමට කියන වීරිය. නූපන් අකුසල් නූපද වීමට කියන වීරිය. උපන් අකුසල් මොනවද? ආසාව, තරහ, ඊර්ෂියාව, පල්ලි ගැනීම, එකට එක කිරීම, බද්ධ වෛරය, කලකෝලහල කිරීම, හිතුවක්කාරකම, මේ සියල්ලම අකුසල්. මේ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීර්යය ගන්නවා. ඊළඟට නූපන්න කුසල් නූපදන. ඒ කියන්නේ මේ අකුසල් අලුතෙන් හට ගන්න දෙන්නේ නැහැ. ඉපදිච්ච අකුසල් ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම. නූපන් කුසල් තමයි දෙවන සීලය හොඳට දියුණු කර ගන්න ඕන. සීලේ නූපන් කුසලයක් නම් ඒක දියුණු කර ගන්න ඕනේ. ඊළඟට සමාධිය ඇති වෙලා නැහැ. ඒ කියන්නේ නූපන් කුසලයක්. සමාධිය දියුණු කරගන්නට ඕනේ. අන්න නූපන් කුසල් උපදවා ගන්න දියුණු කරනවා. ප්‍රඥාව ඇති වෙලා නැහැ. අන්න කුසල් දියුණු වෙලා නැහැ. එහෙනම් ප්‍රඥාව ඇති කරගන්න එයා කල්පනා කරලා දියුණු කරනවා. අලෝභය, අද්වේෂය, අමෝහය ඇති වෙලා නැත්නම් ඒව ඇති කරගන්න දියුණු කරනවා. මොණි මහන්සි ගන්නවා. එතකොට නූපන් අකුසල් උපදවා ගන්න වීර්යය කරනවා. නූපන් කුසල් ඒවට කියන්නේ අකුසල් නෙමෙයි කුසල් දියුණු කරගන්න වීර්යය කරනවා. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරන්න වීරිය කරනවා. සීල සම්පන්න නම් එයා සීලය කඩා ගන්න නෙමෙයි මහන්සි වෙන්නේ සීලය රැකගෙන අවබෝධයකට සකස් කරන්න. සමාධිය රැකගෙන අවබෝධයට සකස් කරන්න. ප්‍රඥාවත් එහෙමයි. මේ විදිහට උපන් කුසල් දියුණු කරගන්න කල්පනා කරන භාවනා වශයෙන්. ඉලක්කය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. අන්න එතකොට එයා තුළ ආර්ය සත්‍ය අවබෝධයට උපකාරී අංගයක් හැටියට වීරිය දියුණු වෙනවා. මෙහෙම වීරිය දියුණු වෙනකොට ඒ කියන්නේ අකුසල් ප්‍රහාණය වෙද්දී කුසල් දියුණු වෙද්දී මෙයාට ඇති වෙනවා චිත්ත සමාධියක් ඇති වෙනවා හිතට මහා බලවත් ප්‍රීතියක් හට ගන්නවා සතුටක් හට ගන්නවා අනේ මා තුළ දැන් අකුසල ධර්මයන් ප්‍රහාණය වෙවි යනවා නේද මා තුළ කුසල ධර්මයන් දියුණු වෙවි යනවා නේද කියලා ඇති වෙනවා ඒක ඇති වෙන්නේ සමන්ගේ ගුණධර්ම තමයි සාමාන්‍යයෙන් මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් පුරුදු විය යුත්තේ නිහතමානී කමයි විශේෂයෙන්ම පින්වතුනි මේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්න අපට තේරෙනවා කරුණු දෙකක් ප්‍රධාන වෙනවා බව. පළවෙනි එක තමයි නිහතමානීකම, දෙවෙනි එක තමයි කැපවීම. මේ නිහතමානීකම කැපීම යොමනයි. ධර්මයේ හැසිරෙනකට කවදාවත් අත්ුක්ඛංශන පරවම්බණේ යෙදෙන්න එපා. එතකොට තමන්මයි මේ ධර්ම මාර්ගයේ බිඳ වැටෙන්නේ. අත්ුක්ඛංශනී කියන්නේ තමා උසස් කොට සැලකීමත් පරවම්බණේ කියන්නේ අනුන් ගර්හා කොට සැලකීමත්. අපි ඒක නෙමෙයි කරන්නේ. අමතිසම කළ යුත්තේ මේ ධර්මයේ තුල තමා නිහතමානීව මේ මේබඳු ධර්මයක් දිනු කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කරගලා ඒ ධර්මයේ තුලට නිහතමානීව පිවිසීම මේ තුල යා ලොකු ප්‍රීතියක් ඇති කරගන්නවා ඒ ප්‍රීතිය ඇති වෙන්නේ මොකද අර කුසල් දියුණු වෙන නිසා අකුසල් නැති වෙන නිසා එතකොට යාට මොකද ඉන්නේ ප්‍රීතිය තුල යා අවබෝධය කරා යනවා එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් ඇටියට ප්‍රීතිය සකස් වෙනවා මේ ප්‍රීතිය වැඩෙනකොට කායිකව සැහැල්ලුවක් ඇති වෙනවා. මානසිකව ලুকু සැහැල්ලුවක් සංසිඳීමක් ඇති වෙනවා. එතකොට යාට කාය පස්සද්දි චිත්ත පස්සද්දි තියෙනවා. පස්සද්දි කියන්නේ සැහැල්ලු බව. එතකොට කායිකව සැහැල්ලු වෙනවා මානසිකව සැහැල්ලුවක් තියෙනවා. මොකද හේතුව මේ අකුසල් ප්‍රහාණය වෙලා ප්‍රීතියෙන් ඉන්නවා ආර්ය සත්‍ය අවබෝධي අංගයක් හැටියට. එතකොට මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී ධර්මයක් හැටියට මෙයා මේ සැහැල්ලු බව දියුණු කරනවා. තමා තුළ සැහැල්ලු බව චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට තියෙනවා නම් ඒ බව දැනගන්නවා නැත්නම් ඒ බව දැනගන්නවා ඊළඟට මොකද කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට ඒක දියුණු කරනවා ඊළඟට සමාධිය දැන් බලන්න සමාධියක් ඇති කර ගැනීම බොජ්ජංග ධර්මයක්. ඔබ දන්නවා සමාධිය නැති රහතන් වහන්සේලා බිහි වෙන්න බෑ. සමාධිය නැති අනාගාමී උතුමන් බිහි වෙන්න බෑ. සමාධිය නැති සකදාගාමී අය හෝ සෝතාපන්න අය හෝ බිහි වෙන්න බෑ. මොකද සමාධිය ටික ටික නමුත් සෝතාපන්න අයටත් තියෙනවා. සකදාගාමී අයටත් තියෙනවා. අනාගාමී වෙනකොට සමාධිය හතරුණ ධානය දක්වා සම්පූර්ණ වෙන්න ඕන සාමාන්‍ය පොදු වශයෙන් ඊළඟට රහතන් වහන්සේ කියන්නේ සමාධිය සම්පූර්ණ වෙච්ච කෙනෙක්. එතකොට මේ සමාධිය භාවනාවට සම්බන්ධ අංගයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වන අංගයක්. සමාජීය චිත්ත ඒකාග්‍රතාවය. මේ චිත්ත ඒකාග්‍රතාවය තුලින් ඇති වෙනවා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන අංගයි. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන අංගයක් හැටියට සමාධිය තියෙනකොට ඒ කෙනා දන්නවා දැන් මේ සමාධිය පවතින්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමට උපකාරී අංගයක් හැටියටයි. ඊළඟට ඒ කෙනා දන්නවා මේ සමාධිය තමා තුළ නැත්තම් අනේ මා තුළ චතුරාර්ය සත්‍ය අවබෝධයට සකස් වෙච්ච සමාධියක් නැහැනේ. අන්න ඒක නම් නැති සමාධිය දිනු කරගන්න කල්පනා කරනවා. මහන්සි වෙනවා ආර්ය සත්‍ය අවබෝධය පිණිස කල්පනා කරනවා. ඊළඟට මෙයා කල්පනා කරනවා මේ සමාධිය මනාකොට දියුණු කිරීමේදී සමාධියත් එයා දකිනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ මාර්ගාංගයක් හැටියට එයා සමාධිය ඇලෙන්නේ නැහැ. එයා සමාධිය අභිනන්දනය කරනවා නෙමෙයි. සමාධිය සතුටින් පිළිගන්නා වෙනුවට එයා සමාධිය තුළ වෙනස් වෙන වූ වෙනස් වන්නා වූ පංච උපාදානස්කන්ධ වෙනස් වන්නා වූ ආයතන අනිත්‍ය වූ දෙයක් දකිනවා. එයා දකින අනිත්‍ය වූ සමාධියක් එතන තියෙන්නේ කියලා. දැකීම තුළ මොකද වෙන්නේ? මෙයාගේ සිත උපේක්ෂාවටපත් වෙනවා. එතකොට මේ උපේක්ෂාවත් එයා ග්‍රහණය කරන්නේ බැඳෙන්නේ නැහැ, උපේක්ෂාවට මුලා වෙන්නේ නැහැ, උපේක්ෂාවට රැවටෙන්නේ නැහැ. ඒ උපේක්ෂාව යා දිනු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියටයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ මොකක්ද? දුක නැමැති ආර්ය සත්‍යයක් තියෙනවා. මේක අවබෝධ කළ යුතු දෙයක්. මේ දුක සකස් වෙන්නේ ඒ දුකට ඇලෙන නිසා. එතකොට දුකට ඇලීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. එතකොට මේ දුකට ඇලෙන ගැතිය නැති වෙන්න ඕනේ. ඒක නැති කළා දාන්න ඕනේ. ඒකට කියනවා දුක දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා කියලා. ඒක ආර්ය සත්‍යය. මේ දුකට ඇලෙන ගැතිය නැති වුණා නම් එයා දුකින් නිදහස්. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දුකට ඇලෙන ගැතිය නිකන් නැති වෙන්නේ නැහැ. ඒකට දුක අවබෝධ වෙන්නට ඕනේ. දුක අවබෝධ වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙලින්නට ඕනේ. ඒකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා. මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් හැටියට උපේක්ෂාව වැඩෙන්නට ඕනේ. එතකොට ඒක උපේක්ෂා සම්බුද්ධංගය. දැන් පින්වතුනි මතක තියාගන්න මේ බොජ්ජංග භාවනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉලක්ක වෙලා ඔන්නේ කියාපු කරුණු හත තමා තුළ දියුණු කර ගැනීම. ඒ තමයි සතිය. පළවෙනි එක. දෙවෙනි එක තමයි ධම්මවිචය. තුන්වෙනි එක තමයි වීරිය. හතරවෙනි එක තමයි ප්‍රීතිය. පස්වෙනි එක තමයි පස්සද්ධි සහැල්ලු බව. හයවෙනි එක තමයි සමාධිය. හත්වෙනි එක තමයි උපේක්ෂාව. එතකොට සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා මෙන්න මේ හත මේ බොජ්ජංග ධර්මයන් මනාකොට තමා තුළ වර්ධනය වීමෙන් තමයි Taman නිකිරස් භාවයටපත් වෙන්නේ. ඒ සඳහා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන්ට ඕනමයි. සතර සතිපට්ඨානයේ සිහිය නොපිහිටා බොජ්ජංග ධර්ම වැඩින්නේ එහෙනම් අපට පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල තිබෙන්නේ අවබෝධයේ ඉලක්ක කරපු වැඩපිළිවෙලක්. මේක ලාමක වැඩ පිළිවෙලක් නෙමෙයි. අනිතික මේකදී අපිට මේ කොලේ වහලා කතා කරන්නේ නැතුව අපිට කෙලින් කතා කරන්න පුළුවන්. අපි දන්නා මිනිස්සු බුද්ධිමත්, නුවණ තියෙනවා, කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ කෙනාට කෙලින් කතා කරාම මේක මේක රවට්ටන්න දෙයක් නැහැ. මේක දැන් ඔබ මෙහෙම කරන්න ඔබ මෙච්චර කල්පනා කරන්න එපා ඔච්චර ජඹුරට හිතන්න එපා ඔහොම කල්පනා කරන්න ගියොත් ඔබට හරි වැඩේ වෙන්නේ කියලා ඔහොම කිව්වොත් එහෙම අපි ධර්මයේ දන්නේම නැහැ තමන් පිරිහි යනවා මොකද මේ ධර්මයට දේශ කරන්නේ නැතුව ඒව කියන්න බෑ එහෙම. ධර්මයට දේශ කළා තමයි ධර්මය ඕනේ නෑ කියන්න පුළුවන් වෙන්නේ. නිවනට දේශ කළා තමයි නිවනට නිවන එපා කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට දේශ කළා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය එපා කියන්නේ. කවදාවත් දේශසිතක් ඇති වෙන්නේ නැතුව ඒක කියන්න බෑ. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න ධර්මයට නම් දේශ කරන්න එපා. ධර්මයට ද්වේෂ කරන්න කාටවත් ඉඩ දෙන්නත් එපා. මොකද ඒක හැම දිනාටම අහිත පිණිස, දුක් පිණිස, විපති පිණිස පවතින දෙයක්. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඉලක්ක වෙච්ච මේ සප්තබුද්ධංග ධර්ම ඔබ තුලක් දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ මතක තියාගන්න මේ දිනුව තිබෙන්නේ සතිපට්ඨානයේ සිය පිටවා ගැනීමයි. දැන් ඔබට සෑහෙන අවබෝධයක් මේ තුල තියෙනවා. ඒ නිසා ඔබ මේ අවබෝධය දිනු කරගෙන මේ සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අවබෝධ කිරීම පිණිස අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා